සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ ලෞතුරා සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්ට. ධර්මශ්‍රවනය කරන්න සූදානන් වෙන සැදැහැවත් දායක පිරිස ධර්මශ්‍රවනය කරනකොට මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගෙනම ධර්මශ්‍රවනය කරනවනං ඒක ඉතාම වටින බව අපේ භාගිතුන් වහස දේශනා කොට වදාලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න කියන එක. ඒ උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් අපි අදත් ධර්මශ්‍රවණය කරමු. පින්නතන මේ දිනවල අපි සාකච්ඡා කරමින් හිටියේ අචින්තය කියන සූත්‍ර දේශනාවෙන් කරුණු කාරණා කීපයක්. ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත ගුණය අනන්ත වෙන්නේ කොහොමද කියන කාරණාවයි සාකච්ඡා කළි. මේ දේශනාව මේ සූත්‍රයෙන් අද වෙනකොට දේශනා හයක් අපි සාකච්ඡා කරන්නට යෙදුනා. හත්වෙනි දේශනාව තමයි මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ ධර්මස්කන්ධ අධිෂ්ඨාන කරපු හැටි තමයි අපි හයවෙනි ධර්ම දේශනාව සාකච්ඡා කරමින් දේශනාව නිමා කරන්න යෙදුණේ. එතන ඉඳලා ඉදිරියට ධර්ම දේශනාව අපි සිදු කරමු. පිනතින අවසාන දේශනාව නිමා කරනකොට අපි කතා කළා මේ මිත්‍යා දෘෂ්ටික අය මේ තරම් ධනවත් වනේ කොහොමද කියන කාරණාවත් එක්ක. ලෝකෙ අරගත්ත හම අපි මහා ධනවත් අය දකිනවා. සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බැරි තරං මහත් වූ දනස්කන්දයක් තියෙන අය. සමහරයට මිලමුදල්වලට කරන්ඩ දෙයක් නෑ. එහෙම අයත් අපි දකිනවා. ධර්මය තුළ සීලයේ ආනිසංස අපිට පැහැදිලි කරනකොට එක ආනිසංසයක් හැටියට දේශනා කළා මහත් වූ බෝගස්කන්ධයක් ලැබෙනවා කියලා. සිල් රකින කෙනෙකුට ලැබෙන ලාභවලින් එකක් මහත් වූ බෝගස්කන්ධයක් ලැබෙන. දැ මේවාගේ ධර්මකාරණාවක් පැහැදිලි කරනකොට ශ්‍රාවකයින්ට හිතෙන්ට පුළුහන් එතකොට ඔය මහා දනස්කන්දයක් ලබාගෙන ඉන්න මිත්‍යා දෘෂ්ටික පිරිස් සිල් රැකලද ඒවාගේ ධනයක් ලබල තියෙන්නේ කියලා. පිනතින ඒකට හොඳ උත්තරයකුත් භාගිතන් වහසගේ දේශනාවෙන්ම තියෙනවා. ඒ මහා දනවත් නමුත් මිත්‍යා දෘෂ්ටිකාය. එහෙම දනවත් බවක් ලබන්න ඇත්තේ කොහොමද. පෙර බුද්ධ ශාසනවල ඕන තරන් දන්දීල තියෙනවා. ලොවතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා භාගිතන් වහසගේ ශාසනය උදෙසා දම් පැම් පූජා කරලම තමයි මේවාගේ සම්පත් ලබලතියෙන්. ඒ ගැන දක්කින විභංගාදී සූත්‍රවලින් අපිට මනාව පැහැදිලි කරලා තියෙනවා. තිසරණත් පන්සිලුත් තියෙන කෙනෙකුට එහෙම නැත්නම් තිසරණ තියෙන කෙනෙකුට ආහාර වේලක් ලබලා දුන්නහම අනාගත ජීවිත අසංකේයයක් විපාක දෙනවා කියලා සඳහන් කළේ. පන්සිලුත් තියෙනවා නම් ඒ පුද්ගලයා ළඟ ඒ අසංකේය තවත් විශාල වශයෙන් විපාක දෙනවා. නමුත් අසංකේයට වඩා කතා කරන්න ගානක් නෑ. ඒහින්ද අසංකේය කියන මට්ටමේ නතර වෙනවා. නමුත් ආනිසංසය ඉතාම ඉහළට යනවා. සෝවාන් වහන්සේ නමකට දන්දුන්නොත් ඒත් අසංකෙයයි කියල තමයි කියන්ඩ වෙන්නේ. නමුත් දක්කින විභංගේ සඳහන් කරනකොට සීමාවක් නෑ කියන කාරණාවත් දක්වුණෝ. හේතුව අසංකේයෙන් එහාට කියන්න ඉලක්කමක් නැති නිසා. නමුත් අපි දක්කින විභංග සූත්‍රයේ සාකච්ඡා කළා ඒ වෙලාවේ උදාහරණයක් පැහැදිලි කළා. තිසරණ තියෙන කෙනෙකුට ආහාරවේලක් ලබල දුන්නත් අසංකේයයි. සෝවාන් වෙච්ච කෙනෙකුට දානවේලක් ලබල දුන්නත් ආනිසංසය අසංකේයයි. අපි මේක තේරුම් ගන්න උදාහරණයක් සඳහන් කළා මේ ගල් පොකුණක තියෙන ජලයයි සාගර ජලයයි වගේ කියලා. උදාහරණයට අරගත්තොත් තිසරණ තියෙන කෙනාට ආහාර වේලක් ලබලා දුන්නාම ලැබෙන ආනිසංසය අසංකේයයි. ඒක හරියට ගල් පොකුණක තියෙන ජලය වගේ. සෝවාන් වහන්සේ නමකට ආහාර වේලක් ලබලා දුන්නාම ලැබෙන ආනිසංසයත් අසංකේයයි. ඒ අසංක්‍ය බව දැක්වුවේ හැම්ම පැත්තෙම්ම ගංගාවල් පිරිල්ල ගලල ඇවිල්ල මහ මුහොඳට ජලය එකතියෙනවා. ඒ සියලු ගංගාවල් වල ජලයත් මහාසාගරයේ ජලයත් උපමාවට දැක්වුවා සෝවාන් වහන්සේට දෙන දානේ ආනිසංසයට අසංකේයට. එතකොට අපිට හොඳට තේරෙනවා ගල්පොකුණේ ජලය යම් ප්‍රමාණයක්ද සියලු ගංගාවල් වල ජලයයි සාගර ජලයයි යම් ප්‍රමාණයක්ද. විශාල බව තේරෙනවා. නමුත් දෙකටම කියන්නේ අසංකෙයයි කියලා හේතුව තමයි අසංකෙයයට එහා කියන්න ඉලක්කමක් නැතිහින්ද. ආං එහෙනම් තිසරණ තියෙන කෙනෙකුට දන් දුන්නට වඩා තිසරණයි පන්සිලුයි තියෙන කෙනෙකුට දන් දුන්නහම ලැබෙන ආනිසංසය වැඩි. එහෙනම් සම්මා සම්බුද්ධ ශාසනයේ ලොවතුරා බුදුරජාණන් වහන්සේට දානයක් පූජ කරහම කොහොමද. මහරහතන් වහන්සේලට දන්දුන්න හම ලැබෙන ආනිසන්සේ කොහොමද. එහෙනම් අපි මේ කතා කරන මිත්‍යා දෘෂ්ටික පිරිස් පෙර සංසාරයේ බුදුරජාණන් වහන්සේට බුද්ධ ශාසනය අරමුණු කරගෙන සඟ සතුමය ආදී වශයෙන් මහා දන්දීල තමයි මේ තරන් ආනිසංස ලබලතින්නේ. මේ තරං බෝගස්කන්දයක් ලබලතියෙන්. පිනතිනි මහා දන්දීල කියල සඳහන් කරත් වචනෙට මේ ශාසනය අරමුණු කරගෙන ඉතා කුඩා දන්දීපු අය. මොන තරං සම්පත් ලබල තියෙනවාද. අපි පින්නතුන්ට මතක ඇති අපේ බුද්ධ ශාසනය සඳහන් කරනවා අමිත බෝගී සිටුවරු ගැන. එහෙම සිටුවරු පස් දෙනෙක් ඉන්නවා. අමිත බෝගී සිටුවරු. ඇයි මේ අමිතභෝගී සිටුවරු කියල කියන්නේ. තමන්ට තියෙන දනස්කන්දේ සීමාව කොච්චරද කියලා තමන්වත් දන්නේ නෑ. එක යමිත භෝගී කියල කියන්න. නමුත් මහා විශාල දානයක් දී ලද මේ සම්පත් ලබන්නේ. පිනතුන එක් කෙනෙක් ජෝතිය සිටිතුමා. ජටිල සිටිතුමා. මෙන්ඩක සිටිතුමා කාකවාලී සිටිතුමා මේ තමයි මේ අමිත බෝගී සිටුවරු. පසේ බුදුරජාණන් වහන්සේ නමකට තමයි දන්දුන්නේ. දෙන්ඩ දෙයක් නැති කාලි. දුර්භික්ෂයක් ඇවිල්ල. ගෙදර තියෙන අන්තිම හාල්ටික ඇවිල්ල කියන්නේ දැන්නං බඩගිනි මැරෙන්ඩ තරන් කියලා. මොකවත්ම නැද්ද කියලා හපුහම හාල් පතක් විතර තියෙනවා. බිරි දහනවා ස්වාමීනී කැඳබොනවනං දෙවේලකට ඇති. බත්කනවනං එක වේලයි. කැඳබොමුද බත්කමුද කියලා. ඒ වෙලාවෙ සඳහන් කරන්නේ දෙවේලක් කැඳබීවත් ඊට පස්සේ වෙන්නේ මැරෙන්ඩමනේ එහින්ද බත්ම කාලා මැරිමු කියලා. දැම් බට්ටික උයලා ගෙදර ඉන්න සියලු දෙනාටම බෙදලා ස්වාමයාගේ පංගුවත් ගෙනල්ල දුන්නා. තැන් මේ මැරෙන්ඩ එනවා කියලකීවෙ බඩගින්නේ. ඒ කෑමටික අනුභව කරන්න ලෑස්ති වෙනකොටම පසේ බුදුරජාණන් වහසනම පින්ට පාති වටිනවා. එහෙම් මම නැගිටලා තමන්ගේ ආහාර පංගුව පසේ බුදුරජාණන් වහසට පූජ කලා. පූජා කරලා එක ප්‍රාර්ථනාවයි කළේ. ප්‍රධාන ප්‍රාර්ථනාව තමයි ස්වාමීනි මට මෙලවින් සංග්‍රහ මොකවත් එපා. සංසාරේ දන් දුන්නා මදි. ඒකයි මෙහෙම බඩගින්නේ ඉඳ සිද්ධ වුණේ. නිවන් දක්නා ಜಾති දක්වා. සාපිපාසාදී දුකක් නම් නොවේවා කියලා. තමන්ගේ පිඟානට බෙදාපු බට්ටික දන් දීලා කරපු ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාව තමයි ඒ විපාක දෙන්නේ. එතකොට ඒක ආරංචි වෙනවා ඇහෙනවා ඒ ප්‍රාර්ථනාව තමන්ගේ බිරිඳට. එතුමියගේ ආහාර පංගුවත් පසේ භාගිතුන් වහන්සේට පූජ කරනවා. ඒක ඇහෙනවා පුතාට. පුතත් ඇවිල්ලා තමන්ගේ පංගුවත් පූජ කරනවා. ඒක ඇහෙනවා පුතාගේ බිරිඳට. ඒක ඇහෙනවා ගෙදර ඉන්න දාසයට මේ සේරම දෙනා පූජා කරලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලබාපු සම්පත්වල ප්‍රමාණය කියන්න බැරි නිසා තමයි අමිත බෝගී කියල කියලතින්. එතොට මහාදානයක් නෙමයිනෙ දීලතියෙන්. ගෙදර එදා උයාගත්ත බට්ටික. ජීවිතයේ මැරෙන්ඩ කලින් අනුභව කරන්න තියෙන අන්තිම කෑමවේලේ. නමුත් දන්දීල්ල ඉවර වෙනකොට. සියලුම ගබඩා රත්හැල්වලින් පිරෙන්ට පටන් ගත්තා. එමනං මේ ශාසනයේ මහා පින්කං කරන අය මොන තරං දනස්කන්දයන් ලබනු ඇද. පිනතුන විදේශ රටවල් වල අපේ පිනතුන් අහල තියෙනවා සමහරය නිදාගන්නෙත් රත්තරං ඇදැන් වල. ගෙවල්ලෝට රත්තරං තහඩු බිත්තිවලට අල්ලලා තියෙන. රත්තරං කෙඳිවලින් ව්‍යාපු ඇඳුම් අඳින්නේ. කෝටි ප්‍රකෝටි ගණන් මිලයි. එතකොට මේවාගේ සම්පත් පෙර බුද්ධ ශාසනයක දන්දීලම තමයි ලැබිලතියෙන්. නමුත් අලාභයක් තියෙනවා. ඒගොල්ලු මිත්‍යා දෘෂ්ටිකයි. වැඩිම වුණොත් අවුරුදු 100ක් සැප විඳිනවා. දැන් අපේ රටෙත් එහෙම මහ ධනවත්තු අපේ ප්‍රමාණය හැටියට ඉන්නවා. නමුත් සම්මාදිට්ඨික නෙමෙයි හුඟක් අය මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට අපිට පුදුම හිතෙනවා සිල් නැතුව ඒගොල්ලෝ කොහොමද එහෙම බෝගස්කන්ධයක් ලැබුවේ? ලැබුවෙත් පින්නතුනේ බුද්ධ ශාසනයක් නිසාමයි කියන කාරණාවයි දැනගන්න ඕනේ. හැබැයි දන් දීලා තියෙනවා. පින්කමේ අඩුපාඩුවක් තිබිල තියෙනවා. නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ටික වන්නෙම්වා කියල ප්‍රාර්ථනාවක් කරලා නෑ. ආං ඒක නිසා මැරුණහම මිත්‍යා දෘෂ්ටික වෙලත් උපදිනවා. වෙන අකුසල් නිසා සතරාපායෙත් උපදිනවා. හැම කාලයක්ම සතරාපායි ඉන්නේ නෑනේ. කවදහරි සතරාපායෙන් නිදහස් වෙනවා. ධර්ම දේශනා කරන මමත් ධර්මශ්‍රවනය කරන ඔබත් ඔය සතරාපායේ ගියපු නැති තැනක් නෑ. එක වරක් නෙමෙයි මේ සංසාරයේ සිය දහස්වර අපි සතරාපායේ ඉඳලා තියෙනවා. පණුව වෙලා ඉඳලා තියෙනවා. අසූචි ගොඩවල් වල ඉහඬ මැස්සෝ වෙලා අපි කී කාලයක් අසූචි අනුභව කර කර ඉඳලා තියෙනවාද? අද මෙහෙම වාඩි වෙලා හිටියට. ඉහිඳ සතරාපායෙත් යනවා. ආපහු කවදාහරි සතරාපායෙන් ආයෙත් ආයෙත් මිදෙනවා. ආයෙත් මිදිලා මනුස්ස ලෝකේ උපදිනවා. මනුස්ස ලෝකේ ඉපදිලා නැවත පෙර කරපු කුසල් විපාක දෙන්න පටන් අරගෙන මහත් වූ ධන සම්පත් ලබනවා. මිත්‍යා දෘෂ්ටිකව ඉපදිලා එච්චර සැප විඳලා ආයෙ සැරයක් මැරිලා සතර අපායට යනවා. මිත්‍යා දෘෂ්ටික නිසා. ඒකයි සඳහන් කළේ කොච්චර ධනය තිබුණත් මිසදිටු බව නිසා වැඩිම වුණොත් අවුරුදු 100ක් මේ කාලේ ජීවත් වෙයි. එහෙනම් සැපයක් විඳිනවා අවුරුදු 100ක් විතර. ඊට පස්සේ මැරිලා සතර පායට යනවා. නමුත් සම්මාදිට්ඨික වීපදිච්ච කෙනෙක් සත්පුරුෂයෝ හම්බ වුණොත් පුංචි අවදියේ ඉඳලා තෙරුවන් සරණ යනවා. හැබැයි ඉතින් සත්පුරුෂයෝ හම්බ වෙන්න ඕනේ. හැමෝටම සත්පුරුෂයෝ හම්බ වෙනවද? ආන් ඒක නිසාත් ප්‍රාර්ථනාවක් අවශ්‍යයි පින්නතුනි. කල්යාණ මිත්‍රයන් ලබන්නේම්වා. මෙතෙන් පටන් නිවන් දක්නා ಜಾති දක්වා කල්යාණ මිත්‍රයන් ලබන්නේම්වා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා. කල්්‍යයාන මිත්‍රයන්ට සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපද වන්නෙම්වා. පින්කං කරල ප්‍රාර්ථනා කරන්නඩුවන. ආං එතකොට අපිට සත්පුරුෂ මව්පියෝ ලැබෙනවා. මේ ලෞකික ජීවිතයේ පෝෂණය කරන්න උත්සාහ කරනවා වගේම අපේ ආධ්‍යාත්මික ජීවිතයේ පෝෂණය කරන්නත් ඒ මව්පියූ කටයුතු කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ මව්පියන්ගෙන් දරුවන්ට ඉෂ්ටවෙන්න ඕන යුතුකං පහක් දේශනා කළා. මංහිතන හුඟක් අය දන්නවා එක පළවෙනි එක තමයි පාපානිවාරෙන්ති. තමන්ගේ දරුවා පවෙන් වලක් කණ්ඩෝනේ. එක තමයි පළවෙනි යුතුකම. පුංචි දරුවෙක් නමුත් ප්‍රාණඝාතයක් කළොත් විපාක දෙනවා. සමහර කෙනෙක්න කියන්නේ නොදන්න අයට විපාක නෑ කියලා. එහෙම එකක් ශාසනය නෑ. දන්නේ නැති අයට විපාක වැඩි. එනිසා පුංචි අවදීඉඳලා දරුව පවින් වලක් කණ්ඩුවනේ. ඉස්සර ලාම බොරුවක් කියල පළවෙනි දවස එදාම බොරු ආදීනව ටික කියල දෙන්නඩෝනේ. අය කවදාවත් බොරු නොකියන්ඩ ඒ දරුව පුරුදු කරන්න ඕනේ. එහෙම දේවල් සමාජෙ වෙන්නේ නෑ. හැබෑම සත්පුරුෂයෙක් හම්බුණොත් විතරයි මේ බොරුවේ ආදීනව කොච්චරද කියලා දැනගෙන දරුවාතින් බොරුවක් නම් කියවෙන්න දෙන්නේ නෑ. කලාතුරකින් එහෙම අය හම්බ වෙන්නේ. නමුත් නැත්තෙම නෑ. ඉන්නවා. පින්නතන අපිටත් පිනක් තියෙන්ඩ ඕනෑ ඒවාගේ සත්පුරුෂයෝළඟ උපදින්ට. ආං ඒකටයි සත්පුරුෂයන් ලබන්නෙම්වා කියල ප්‍රාර්ථනා කරඩු. එතකට පවෙන් වලක් වනවා. පුංචි අවදීන්දල පවින් වලක් කනවා. කල්්‍යයාන මිත්‍රයන් ඇසුරු කරවනවා. දැන් වර්තමාන සමාජි අපි කල්පනා කරහම කාගේ ඇසුරටද යොමු කරන්න කියන එක පවා ප්‍රශ්නයක් වෙලා. අනිත් කාරණාවතමයි මව්පියූ පාසල් යන වයසට වගේ ආවට පස්සේ මව්පියොත් කාර්ය බහුලයි. එනිසා දරුවෝ සමහරලාට උදේ පාසල්ට පිටත් වෙච්චාම රැයින් රෑ වෙලා නිින්දට යන තුරුම ආසන්න වෙනකන් හුදකලා ජීවිතයක් ගත කරන්නේ. පාසලට ගියාද ඉගෙන ගත්තද පන්තියට ගියාද කියන කාරණාව ටිකක් හොයනවා. නමුත් දහවල් කාලයේ පුරාම ඇසුරු කළේ කවුද කියන කාරණාව හොයන්නේ. ආං ඒ නිසා ළමයාගේ ජීවිතය හොඳටම විනාස වුණාට පස්සේ තමයි අපිට තේරෙන්නේ අපිට වැරදුනා කියලා. එක්කො මද්‍රව්‍යවලට ඇබ්බෙහි වෙලා නැත්තම් මත් පෙතිවලට ඇබ්බෙහි වෙලා නැත්තන් තැන තැන ඇවිදලා තියෙනවා අධ්‍යාපන කටයුතුවලට ගිහිල්ලනේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශයම වර්තමානයේ සතුටු වෙන්න පුළුවන් මට්ටමක නැති බව අපි හොඳට දන්නවා. එතට මව්පියන්ගේ තව යුතුකමක් මගේ හැරිලා. තුන්වෙනි යුතුකමක් තියෙනවා හොඳට උගන් නණ්ඩෝන කියලා. භාගිතුන් හස දේශනා කරනවනේ සිප්පං සික්කා පෙන්ති තුන්වෙනි එක හොඳට උගන් නණ්ඩෝනේ. සාමාන්‍යෙන් අපි පළවෙනි යුතුකමයි දෙවැනි යුතුකමයි දෙකම අතෑරලා හැබැයි තුන්වැනි යුතුකම ඉතාම ඉහලින් මුදුම්පත් කරන්න හදනවා. එක මුදුම්පත් කරගන්නවා. ඒ වුණාට දැන් ඒගොල්ලෝ තිසරණ ගැන දන්නවද? ඒගොල්ලෝ පන්සිල් ගැන දන්නවද? ඒගොල්ලෝ පව්පින් ගැන දන්නවද? ඒ මොකවත් දන්නේ නැහැ. අන්තිමට ඒගොල්ලෝ රැකියාවකටත් යනවා. ආන් අර මූලික ටික දන්නේ නැති නිසා අපිට අද සමහර වෙලාවට කාර්යාලයකට ගියත් අපේ වැඩේ කරවගන්න උවමනා නම් ඒගොල්ලෝ සතුටු වෙන්න කීයක් හරි දෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒක අල්ලසක්. එතකොට අල්ලසක් ගැනීමේ අකුසල කර්මය කොයිතරම් බලවත්ද? සංසාරේ කොහොමද විඳවන්න වෙන්නේ? ඒක ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවනම් කවදාවත් අපෙන් එහෙම බලාපොරොත්තුවක් නැහැ. නමුත් අද අපේ වැඩේ කරලා දෙන්නේ නෑ දවසම රස්ති අදු කරවනවා. පහුවදත් යන්ඩ වෙනවා. කීයක් හරි දුන්නහම විනාඩි 3-4ක් යනකොට වැඩි කෙරිලා මේ විනාඩි 2-3ක වැඩක් කරගන්න මේ රස්තිය අදු වෙන්නේ. ඇයි මේ ධර්මය නැතුව පවට බය නැතුව හැදිලා තියෙන නිසා. එතකොට මව්පියෝ යුතුයකම මගහැරියොත් ඒ රට ගොඩ නැගෙන රටක් වෙනවද? ආන් එහෙම වුණොත් ඒ පුද්ගලයා රටත් විනාශ කරනවා ජාතියත් විනාස කරනවා ආගමත් විනාස කරන. ත අදත් ඔය කාරණාවම අපි කතා කරනවා. අන්‍ය ජාතිකයෙක් කාර්යාලයක ඉන්නවද වෙන කොතන හරි තැනක ඉන්නවාද ඒ පුද්ගලය හිටියොත් නං මේ වැඩේ කරලා දෙනවා. ලේසි අපි එනිසා එහෙම හොයාගෙන යනවා. නමුත් අපේම කියන කෙනෙක් හිටියොත් අපිට හරියට බැනුම් අහන්නත් වෙනවා. හිත රිදව ගන්නත් වෙනවා. අඬ දබර කරන්නත් සිද්ධ වෙනවා. ඒ ධර්මයෙන් තොරව හදලා තියෙන නිසා එතකොට ජාතියත් විනාශ කරනවා. ආගමත් විනාශ කරනවා. ආන් ඒ නිසා දැන් අපිම කතා කළා සමහර විට අන්‍ය ජාතිකයෙක් ළඟට ගියාට පස්සේ පහසුවෙන් අපේ වැඩි කරලා දෙයි කියලා. ඊළඟට අපිම සමහරලාට චෝදනා කරනවා බෞද්ධයන් වෙලාවත් මේ මිනිස්සු වැඩේ හරියට කරන්නේ කියලා. එතකොට දැන් එහෙනම් බෞද්ධකමෙත් වරදක් තියෙනවා කියලා තමයි කල්පනාව. බෞද්ධකමේ වරදක් නැහැ. පුද්ගලයාගේ වරදක් තියෙනවා. ඔහු මූලික ආධ්‍යාත්මික ශික්ෂණය යටතේ ගොඩනගලා නැහැ. එහෙනම් එවන් පුද්ගලයෙක් රටයි ජාතියයි ආගමයි තුනම විනාශ කරනවා. අන්න ඒ නිසා තමයි සත්පුරුෂයන් ඕනෙවෙන්න. මොදේ එහෙම කටයුතු කරපු පුද්ගලයත් මරණින් මස්සේ නිරයටන. එහින්ද උපදිනකොටම දරුවන්ට සත්පුරුෂයෝ හම්බ වෙනවනං ඒක ඔවුන් ලබන මහත් වූලාභය. පින්කං කරලා සත්පුරුෂයන් ලබන්නෙම්වා කියල ප්‍රාර්ථනා කරන්නටුව. එන සම්මාධිට්ටික වන්නෙම්වා කියන ප්‍රාර්ථනාව නැති නිසා මිත්‍යා දෘෂ්ටික වෙලා ඉපදිලා තියෙනවා දානඵලයේ විපාක දීලා මහා බෝගස්කන්ධයක් ලබලා තියෙනවා අවුරුදු 60 70ක් 100ක් උපරිම සැපයක් විඳිනවා මැරිලා සතර අපායේ අනන්ත දුකක් විඳිනවා සම්මා දිටික වෙච්ච අපි ඒ තරම් මහා ලොකු ධනස්කන්ධයක උරුමකාරයෝ නෙමෙයි ධනේ තියෙන අයත් සම්මා දිට්ඨික අය අතරත් ඉන්නවා. නමුත් ලෝකෙ වැඩියෙන් අපි දකින්නේ මිසදිටු අය. නමුත් අපි එතකොට සංසාරයේ දන්දුන්න අඩු හින්දමද අපිට මෙච්චර නොලැබිලා තියෙන්නේ. පිනති ඒකට හේතු දෙකක් තියෙනවා. දන්දුන්න අඩුනාම නෙමෙයි අපිත් දන් දීල තියෙනවා. මහත් වූ දනස්කන්දයක් ලබන්ඩ තරං සසර පින් තියෙනවා. නමුත් නොලැබුණේ මේ වගේ රටක ඉපදිච්ච නිසාද? නෑ ලෝකේ උපදිනවා නම් මිනිසුන් අතර උපදින්න තියෙන හොඳම රටේ තමයි ඉපදිලා තියෙන්නේ. ඒක භාග්‍යතුන් වහන්සේ ධාතුන් වහන්සේලා අපි කෙරෙහි අනුකම්පාවෙන් අදිෂ්ඨාන කරපු හැටි ඒ අදිෂ්ඨානයේ තියෙන අනන්ත බව සාකච්ඡා කරනකොට මේ රටේ ඉපදිච්ච එක කොච්චර වටිනවද කියන කාරණාව ටිකක් කෙටියෙන් සාකච්ඡා කරලා තියෙනවා. මිනිස්යන් අතර උපදිනවා නම් උපදින්න ඕන හොඳම තැන තමයි අපි ඉපදිලා තියෙන්නේ. පින්නතුනි අපිට මෙහෙම වුණේ අපි සංසාරේ කරපු පින් හුඟා කැප කළා සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් ලබන්න. මේ සම්මා දිට්ඨික කියන තැන ලබන්න තමයි පෙර පින් හුඟක් වියදම් කරලා තියෙන්නේ. ඒ හින්දා සැප විඳින්න මහ බෝගස්කන්ද ලබන්ඩ විපාක දෙන්න තිබිච්ච කුසලය වැයවෙලා තියෙනවා සම්මා දිට්ටික ජීවිතය වෙනුවෙන්. එනිසා අපිට සම්මාධිට්ටික බව ලැබුණා මහා බෝගස්කන්ද ලැබිල නෑ. නමුත් සම්මාධිට්ටික වෙච්ච නිසා කර්මයයි කර්මඵලයයි දැනගෙන මනාව පින්කං කරලා අවුරුදු සීයක් විතර සමහර වෙලාවට කාලබීල ජීවත්වෙනවා අනුන්ට අතපාන්නේ නෑ පින්කන් දහන් කරගන්නවා නැත්තෙම නෑ අපිට. නමුත් සාමාන්‍ය විදිහට අවුරුදු සීයක් සමහරලාට උපරිමයක් ජීවත් වෙලා මැරිල ගිහිල්ලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් වචනයෙන් කියලා ඉවර කරන්න බැරි තරන් සැපයක් විඳිනවා. ඒ සම්මා දිට්ටික භවේ ලාභය මිත්‍යාදෘෂ්ටික වෙලා මහාදනස්කන්දයක් ලබල ඉපදිලා අවුරුදු සීයක් විතර සැපවිඳලා මැරිල ගිහිල්ලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දුක්විඳිනවා. දෙගොල්ලගේ වෙනස අපේ අයට වැටහුණාද. ඒ අය අවුරුදු සීයක් විතර සැපවිඳල අවුරුදු කෝටි ගාන දුක්විඳිනවා. අපි සමහට අවුරුදු හැට හැත්තෑවක් අසුවක් සීයක් සාමාන්‍ය විදිහර ජීවත් වෙලා මැරිල ගිහිල් අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් සැපවිඳෙනවා සම්මාධිට්ටිකව පින්කං කරගත්ත නිසා. එහෙමනම් මේ මිත්‍යා දෘෂ්ටිකයෝ මෙච්චර දනවත් වනේ කොහොමද කියන ප්‍රශ්නයට ශාසනින් දෙන්න තියෙන හොඳ උත්තරය. තවත් කරුණුකාරණා නොයෙක් තැන්වලින් උදාහරණ අරගෙන දක්වන්න පුළුවන්. එතකොට අපි කරපු පෙරපින් අපි මොනවටද වියදන් කරලා තියෙන්නේ ඔය ජීවිතය ලබන්ට. එච්චර කුසල් වියදම් කරලා නම් මේ හැම ජීවිතයක්ම ලබලා තියෙන්නේ. අපරාධී ජීවිතේ කුසලයෙන්ම පුරවන්න ඕනේ. මොකද වියදම් කරලා වියදම් කරලා හොඳම දෙයක් අරගත්තේ ඊට පස්සේ ඒක පරිස්සම් කරන්න ඕනේ නේ. හොඳම ජීවිතයක් ලබලා තියෙන්නේ. මොන වගේන්ද පරිස්සම් කරන්න තියෙන්නේ? අවුවෙන්ද වැස්සෙන්ද හුළඟින්ද නෙමෙයි පරිස්සම් කරන්න තියෙන්නේ. අකුසලයෙන් පරිස්සං කරගන්න ඕනේ. ප්‍රාණඝාතය කියන අකුසලේ මහා කන්දක් වගේ. එහෙම නැත්නම් වලක් වගේ. එහෙම නැත්නම් මහා ගලක් වගේ. අපි ගිහිල්ලා ඒකේ හැප්පුණොත් අපිටම හානි වෙනවා. එනම් පව් කන්දක් තියෙනවා ප්‍රාණඝාතය කියලා. පව් කන්දක් තියෙන හොරකම කියලා. තව පව් කන්දක් තියෙනවා වැරදිකාම සේවනය කියලා. මුසාව කියලා. සුරාව කියලා. මේ සංසාරයේ අපි යන ගමන් මාර්ගයේ මේ ප්‍රධාන පව් කඳු පහක් තියෙනවා. ඒ පහට අමතරව තවත් නොයෙක් නිමක් නැති අනතුරු මේ මාර්ගෙ තියෙනවා. ඒ කිව කුසල්. මගේ ජීවන යාත්‍රාව මේ කිසිම තැනක අනතුරකට පත් නොකර ගනිමින් ඉස්සරහට පදවන්ඩ තමයි සම්මාධිට්ටික ජීවිතය කරන්තින්. ආං ඒක හින්දා අනතුරේ හෙලාගණ්ඩ එපා කියල මංකිවේ එකයි. අපිට හොඳට අකුසලය වැටහෙන්ඩුවනෑ. අකුසලේ මනාව වැටහුණා අකුසලයට ගැටුනේ නෑ කියල කියන්නේ මගේ යාත්‍රාව තිරිංග මට හොඳට පෑගෙනවා කියන එකයි. අකුසලේ ගැටෙන් නැතුව තිරිංගපාක ගණ්ටෝන. කුසලය ඔස්සේ යාත්‍රාව පදවන්ටෝන. ඔහුට මොන තරං සතුටින් මැරෙන්ඩ පුළුවන්ද. ආං එහින්දා පෙර පින් වියදං කරලා අරගත්ත ජීවිතයේ ඒ වියදං කරපු පින් ප්‍රමාණය ආපහුසරයක් පුරවණ්ඩුවනේ. ඊට පස්සේ තමයි මරණින් පස්සේ ආයෙත් හොඳ තැනකට යන්න පුළුවන්වෙන්න. මොකද අපි කියල සංසාරි පව් කරපු නැති අය නෙමේනි පවුයි පිනුයි දෙකම කලවමේ කරලා තියෙන. වැඩියෙන් කරලා තියනෙ පව්. දැන් කරපු පින්ටික ජීවිතය ගණ්ඩත් වියදන් කරපු එකේ දැම් පව්කන්ද ලොකුයි. නැවත වතාවක් අර කුසල් කන්දා පහුපුරුවන්ඩුවන. ඒකට වීරය වඩන්ඩුවන. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා විශේෂයෙන් අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න වෙලාවේ මේ තේවිජ්‍ය කියන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මෙන්න මේ වගේ කාරණාවක්. අපි සාකච්ඡා කරපු කාරණාවටම සමීප කාරණාවක් මේ තේවිජ්‍ය වච්චගොත්ත කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීණි භාග්‍යතුන් වහන්ස යම් ගිහි කෙනෙක් ගිහි සංයෝජන අත්හරින්නේ නැතුව සදාකාලික සුවයක් ලබල තියෙනවාද කියලා. නැතන් ගිහි සංයෝජන අත්හරින් නැතුව දුක නැති කරලා තියෙනවද කියලා හනවා. යම් ගිහි කෙනෙක් ගිහි බැඳීම් වල ඉඳගෙනම දුක නැති කරලා තියෙනවද? පිනතුනි ඒ බැඳීම් වල ඉන්නවා කියන තැනම දුක නැති කරන්න බෑනේ. බැඳීමක් තියෙනවා නම් යම් තැනක එතන අනිවාර්යයෙන්ම දුකක් තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා නෑ බ්‍රාහ්මණේ. ඒ බන්ධන සහිතව දුක් නැති කරපු කිසි කෙනෙක් කිසි කෙනෙක් නෑ. ඊළඟට බ්‍රාහ්මණය අහනවා ස්වාමීනී යම් ගිහි කෙනෙක් ගිහි බැඳීම් අත්හරින්නේ නැතුව සුගති සංඛ්‍යාත දේවලෝකයේ ඉපදිලා තියෙනවාද කියලා. ගිහි බැඳීම් අත්හරින් නැතුව සුගතියේ ඉපදිලා තියෙනවාද. භාගිතුන් හස දේශනා කරනවා වච්ච එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් නෙමෙයි සීයක් නෙමෙයි දාහක් නෙමෙයි ඉතා විශාල ප්‍රමාණයක් ගිහි බැඳීම් සහිතව සුගතිය ඉපදිලා තියෙනවා කියලා. ගිහි ජීවිත ගත කරලා මරණයෙන් පස්සේ දිව්‍යලෝකොල උපදින. නමුත් ගිහි බැඳීම් සහිතව නිවන්දකපු කවුරුවත් කවුරුවත් නෑ. ඊළඟට වච්චගොත්ත බ්‍රහ්මණය අහනවා ස්වාමිනී අන්‍ය තීර්ථකයෙක් අන්‍ය වූ පරිබ්‍රාජකයෙක් අන්‍ය ශාසන ශාස්තෘුවරයෙක් කවුරුවත් දුක නැතිකරපු අය ඉන්නවාද කියලා. භාගිතුන් හන් සඳහන් කරනවා නෑවච්චේ. එහෙම කවුරුවත්ම නෑ අන්‍ය තීර්ථකයෝ අන්‍ය ශාස්තෘූරු කවුරුවත් මේ සසර තරණය කරල නෑ කියලා. නැවත වච්චගොත් අහනවා ස්වාමීනී අන්‍ය වූ පරිබ්‍රාජකයෝ කිසියම් කෙනෙක් සුගති සංඛ්‍යාත දේවලෝක ඉපදිලා තියෙනවාද කියලා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා වච්ච මම මෙතන ඉඳලා මහාකල්ප අනු එකක් ආපහු බලනවා. අන්‍ය පරිබ්‍රාජකයෙක් අන්‍ය ශාස්තෘුවරයෙක් අන්‍ය ශාසනයක කෙනෙක් සුගතියට ගිහිල්ල තියෙනවද කියලා. කොච්චර කාලයක් බලනෝ කීවද මහාකල්ප අනු එක. මහාකල්ප අනු එකක් භාගිතුන් වහන්සේ බලලා වච්චගොත්ත බ්‍රහ්මණයට කියනවා බ්‍රහ්මණය එකම එක පරිබ්‍රාජකයෙක් විතරක්. මේ මහාකල්ප අනු එකටම දිවියලෝක ගිහිල්ල තියෙනවා. සඳහන් කරනවා ඔහුත් කර්මවාදී ක්‍රියාවාදී තවසෙක් කියලා. අන්‍ය තීර්ථකයෙක් වුණාට මේ කර්මයයි ඵලයයි දෙක පිළියරන් තියෙනවා. යහපතක් කළොත් හොඳක් වෙනවා. නරකක් කළොත් නරකක් වෙනවා කියන එක පිළියරන් තියෙනවා. එතකොට මහා කල්ප 91කට ආන් ඒ වාගේ එක බ්‍රාහමණයෙක් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙනවා. නමුත් පින්නතුනි එක බුද්ධාන්තරයකින් සම්මා දිට්ඨිකයෝ කෝටි කීයක් දෙව්ලෝ යනවාද? භාගිතුන් වහසගේ එක දේශනාවක් අහලා මොන තරං නං ප්‍රමාණයක් සුගතී යනවාද. ඒ එක සූත්‍ර දේශනා ගැන පැහැදිලි කරලා තියෙනවා. මංගල සූත්‍ර දේශනාව ආපුුවම් මෙච්චර ප්‍රමාණය ධම්ම චක්කත් සූත්‍ර දේශනාව ආපුුවම් මෙච්චර ප්‍රමාණය මේ මේ ආදි වශයෙන් කරුණු දක්වලා තියෙන. එහෙමනම් මේ සම්මාධිට්ටික ජීවිතයේ කොයි තරං වටිනවද මොනතරං ශ්‍රේෂ්ඨද කියන කාරණාව කියාපාන තවත් එක සාධකයක් මේ තේවිජ්‍ය වච්චගොත සූත්‍රයේ තියෙන්නේ. ඊළඟට පින්නතුනේ මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙන්නේ මේ සංසාරයේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න ලැබිච්ච එක අපි මුලින් මතක් කළා පෙර පින් කරපු නිසාමයි කියලා. පින් කරලා විතරක් මදි. පින් කරලා ප්‍රාර්ථනා කරන්නත් ඕන මෙතැන් පටන් නිවන්දක්නා ජාති දක්වා සම්මාධිට්ටික වන්නෙම්වා කියලා. ඊළකට භාගිතුන් වහයි සඳහන් කරනවා යම් කිසි පුද්ගලයෙක් මේ සංසාරයේ භාගිතුන් වහසට අකී කරුණා. ඔහුට සංසාරය මොනවා වෙන්න ඇද්දේ. ආර්යන්ට අකීකරු වෙච්ච නිසා. ආර්යන්ට අකීකරු වෙච්ච නිසා මොනතරං අසරණ තත්ත්වයට පත්වනාද කියන කාරණාවත් විශේෂ කරුණු ගණනාවක් ඔස්සේ පැහැදිලි කරනවා. අපි මුලින් සඳහන් කලායික අවස්ථාවක මේවාගේ රටක ඉපදෙන්ඩ ලැබෙන එක අපිට මහා භාග්‍යයක් කියලා. අපි දක්කින විභංගේ ගැන සඳහන් කලා කරුණක් දෙක. එතන තියෙනවා දුස්සීල පුද්ගලයෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත දාහක විපාක දෙනවනේ. පින්නතුනේ සමහර රටවල් තියෙනවා. යාචකයකුටවත් කෑම වෙලක් දෙන්න බෑ. ඒ කියන්නේ දානය කියන එක නැත්තටම නෑ වගේ. දැන් අපේ රටේ අපිට යාචකයන්ට කොච්චර කණ්ඩ දෙන්න පුළුවන්ද? සමහ රටවල්ල එහෙම බෑ. අවසාන කෑමවෙල සමහට මමයි දීලා තියෙන්නේ. ඒ යාචකය මැරුණොත් අනිවාරෙන් මට සමහට හිරගත වෙන්න සිද්ධ වෙන. ඇයි මගේ කෑමවේල නිසාද මැරුණේ කියල ප්‍රශ්නයක් කෙනවා. ආං ඒක හින්දා ඕන තරං යාචකව ඉන්නවා නමුත් මිනිස්සු කණ්ඩ දෙන්නේ කණ්ඩ දෙන්නේ නෑ. ඇයි අරවාගේ කරදරවලට මුණ පාණ්ඩ සිද්ධ වෙන නිසා. ඒකයි මම සඳහන් කළේ මේවාගේ සම්මාධිට්ටික රටවල්ලොල ඉපදන එක මොනතරම් භාග්‍යයක්ද කියලා. ඊළඟට පින්නතුන ඉතාමත් කලාතුරකින් මේ සංසාරය ප්‍රාර්ථනාවක් කරලා තිබුණි නැත්තං අපි ආපහු සම්මාධිට්ටිකයෙන් අතරට එනවා. ආය මැටල මිත්‍යා දෘෂ්ටික වෙලත් උපදිනවා. ආය සතරාපායත් උපදිනවා. ආයත් කලාතුරකින් සම්මාධිට්ටික වෙනවා. එහෙම වෙන්න නෑ නිවන් දක්නා ජාති දක්වා සම්මාධිට්ටික වන්නෙම්වා කියල ප්‍රාර්ථනා කරලා තියහම. ලොවතුරා බුදුරජාණන් වහන්සේ ළඟ හෝ භාගිතුන් වහන්සේගේ ශාසනය තුළ යම් පින්කමක් කරලා කළොත් ප්‍රාර්ථනාවක් ඒක විපාක දෙනවමයි. ඒ මේ ශාසනයේ අසීමාන්තික ගුණ කදංවල ශක්තිය. අදත් ලොවතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවට චෛත්‍යයක් ළඟට ගිහිල්ලා බෝධියක් ළඟට ගිහිල්ලා පිළිම වහන්සේ නමක් ළඟට ගිහිල්ලා සරුවඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ධාතු මන්දිරයකට ගිහිල්ලා පින්නතුනි දෙහි ගෙඩියක් පූජා කරලා ප්‍රාර්ථනාවක් කළොත් මේ දෙහි ගෙඩිය පූජා කරපු පිනෙන් මට සක්විති වෙන්න ඕනේ කියලා ඒකත් ඒ කාන්තයෙන් විපාක දෙනවා. එතකොට අපේ දානයද ලොකු දෙහිගෙඩියක් මහලොකු දානයක්ද. අපේ දානය නිසා නෙමෙයි මේ පින්කම මේ කාරණාව විපාක දෙන්නේ. අපි පූජාව සිද්ධ කරපු උත්තමයන්ගේ තියෙන ගුණය නිසා. අපි මුලින් සඳහන් කලන් තිසරණ තියෙනවා කිව්වොත් අසංකේයයි ආනිසංසය නමුත් පන්සිලුත් එකතු වුණාට පස්සේ ඊට වඩා මහලකු ගුණයක්නේ ඒ තිසරණ කියන මහා සරණයෑමට තවත් කුසල් ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා පන්සිල් රැකළ. එතකොට අටසිල් රකින කෙනෙකුට දන්දුන්නොත් ඊට වඩා අනිසංසයි. එනම් මේ ගුණයේ ප්‍රමාණයට තමයි අපට ලැබෙන ලාභය අපට ලැබෙන කුසලයේ මහත් පලවෙන්න. එනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ළඟ එක මොහොතක් ශ්‍රද්ධාවෙන් යම් කෙනෙක් වැන්දනං ඒ වැඳපු පුද්ගලයන්ටත් දිවියලෝකයේ උපදින්න මග සැලස්සුන බව ත්‍රපිටකයේ බොහෝ තැන්වල කරුණු තියෙනවා. ශ්‍රද්ධාවෙන් වැඳලා විතරයි තියෙන්නේ. ඒත් සුගතිය යනවා. අපි භාගිතුන් වහන්සේ සමහරාය හොයාගෙන වැඩිය. අහවලා මැරෙනව තව ටිකකින්. මැරිලා උපදින්නේ නිරයේ මම මේ වෙලාවේ ඔවුන් ළඟට වැඩියොත් මට වඳිනවා. තව මොහොතින් මැරිලා නිරේට යන්න ඉන්න මේ පුද්ගලයා මට වැඳීම් මාත්‍රය හේතු කරගෙන සුගතිය උපදිනවා. එහෙම හිතලා භාගිතුන් වහසේ ඒවාගේ අයිළඟට වැඩලා තියෙනවා. භාගිතුන් වහසට වැඳලා විතරයි තියෙන්නේ මැරිල දිවියලු කියනවා. එතොට ඒ කාගේ ගුණේ නිසාද භාගිතුන් වහසගේ ගුණේ නිසා. ස්වාමීනි භාගිතුන් වහන්ස යම් කෙනෙක් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් දෑත දෝත එකතු කරගෙන භාගිතුන් වහන්සේ ළඟ වැඳ වැටුනා නං. ඒ ඕනෑම පුද්ගලයකුට දිව්‍ය මානුෂික සැප සම්පත් උදා කරලා දෙන්නට තරම් භාගිතුන් වහන්සේ සතු සීල සමාධියආදී මහාගුණයට හැකියාවක් ඇති නිසා අපි අරහන් කියල කියනවා. එතට භාගිතුන් වහන්සේ සතු සීල සමාධි ගුණයටයි පුළුවන්කම තියෙන්නේ අපිව සුගතිගාමී කරන්නට. අපි ගාව නෙමෙයි ගුණ තියෙන්නේ. ආං ඒකයි මම සඳහන් කළේ දෙහි ගෙඩියක් පූජා කරනවා කියන එක අපිට පූජාවක් නෙමෙයි පින්නතුනි. නමුත් අපි ඒවන් දෙහි ගෙඩියක් නමුත් පූජා කරලා කළොත් ප්‍රාර්ථනාවක්. ඒ ප්‍රාර්ථනව අනිවාර්යෙන් විපාක දෙනවා. ආං එහෙමනම් එවන් තැනක ගිහිල්ල නමුත් ස්වාමීනි මේ පින්කම නිසා නිවන් දක්නා ජාති දක්වා කවර දාකවත් මිත්‍යා දෘෂ්ටික කුලයක ඉපදෙන් දෙපා කියල ප්‍රාර්ථනා කළුත් ඒ ප්‍රාර්ථනාව විපාක දෙනවා කියලමන් සඳහන් කළ එකයි. අබුද්ධෝත් පාද කාලයක ඉපදුනත් නිර්මල ධර්මය වැටහෙන නුවනක් ලැබේවා. අබුද්ධෝත් පාද කාලයක නමුත් මට තිසරණය පිහිටත්වවා. අබුද්ධෝත් පාද කාලයේ කොහොමද තිසරණ පිහිටන්නේ කියලා කෙනෙකුට හිතෙන්ට පුළුවන්. නමුත් අබුද්ධෝත් පාද කාලයක නමුත් ප්‍රඥාවන්තයෝ තෙරුවන් සරණ යන ක්‍රමයක් තියෙනවා. එක ටිකක් සංකීර්ණෝ පැහැදිලි කරන්න ඕන කාරණාවක් මොකද පින්නතනේ ලොවතුරා බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා අතීතයේ දිහා බලනකොට. අවුරුදු ලක්ෂ ගණන් කෝටි ගණන් බලනවන්නේ අනාගතයේ දිහා බලනකොට. එතකොට ඒ කල්ප ලක්ෂ ගණන් ඉදිරියට බලනකොට අබුද්ධෝත් පාද කල්ප හම්බ වෙනවනි බුදුවරු පහළවෙන්න නැති කාල හම්බ වෙනවා. ඒ කාල පහු කරලා ගිහිල්ල තමයි කියන්නේ අහවල් කල්පයේ බුදු කෙනෙක් පහළ වෙනවා කියලා. එතකොට බුදු කෙනෙක් පහළ වෙන කල්පයේ දිහා බලනකොට බුදුවරු පහළ නොවෙන කල්ප හරහනේ බලන්න ඕනේ. අපි අපි කියමු අපි ගුවනින් යනවා ඇමරිකාවට. නමුත් අපි යන්නේ ඇමරිකාවට. ඇමරිකාවට යනකොට ඇමරිකාව දක්වා තියෙන අනික් සියලුම රටවල් හරහනේ අපි ගමන් කරන්නේ. ආන් ඒ වාගේ බුද්ධාන්තරයක් ඇති වෙන කල්පේ දිහා බලනකොට අබුද්ධෝත්පාද කල්ප හරහ තමයි බලන්නේ. ඒ බලනකොට භාග්‍යතුන් වහන්සේලාගේ මහරහතන් වහන්සේලාගේ අනුකම්පාව. දයාව කරුණාව මෛත්‍රිය මේ හරහා ගමන් කරලතින්. ආං ඒ සරණ පිහිට එදාටත් ප්‍රඥාවන්තයට ලබන්ඩ පුළුහන් ඒ අබුද්ධෝත් පාද කල්පය ඉපදිල. එක මීට වඩා හරි සංකීර්ණව පැහැදිලි කරන්න තියෙන කාරණාව. ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමාවෙලා නිසා අචින්තය කියන සූත්‍ර දේශනාවෙන් සිදු කරන හත්වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරුණු ලබනවා. කොළඹ පදිංචි සැදහැවත් දායක පිරිසක් විසින්. උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. වසර එක හමාරකට පෙර මියගිය එච්.එල්.එස්. වික්‍රමසිංහ පියාණන් ඇතුළු ධර්මදේශනාවට සවන් දුන්න සියලුම දෙනාගේ සංසාරගත ඥාතිහිත මිත්‍රාදීන්ට මේ රැස් කරගත්ත සද්ධර්ම දානානි සංසය අනුමෝදන් වේවා කියලා උතුම් සත්පුරුෂ ප්‍රාර්ථනාවක් කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා ගරු ස්වාමින් වහන්සේටත් සහභාගී වූ සියලු දෙනාටමත් බෞද්ධයා මාධ්‍යයේ කාර්යමණ්ඩලයේ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්ඩ මේ පුුණ්‍ය ධර්මයන් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වය දරන සැදැහැවත් දායක පිරිස පින් අනුමෝදං කළ පියාණන් ඇතුළු සියලු දෙනාටම මේ පින් අනුමෝදං වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයම උදාවේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසත්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළෝක ශාසනන් දේවෝ වස්සතු කාලීනේ සස්ය සම්පත්ති හෝතුච පීතෝ භවතුලෝකෝච රාජා භවතු දම්මිකූ